ඒ නිසා මොනම විදිහකවත් උත්සාහයක් මේ ජරා මරණ නැති කිරීමට ආශාව තිබුණාට හේතු මුලිනුරා දැපීමට මුලිනුපුටා දැනීමට ජාතිය මුලිනුපුටා දැමීමට කටයුතු කරන්නේ කොච්චර හරි ඒක නාස්තික දෙයක් ඒක නැස්චාර්ථ දනවන දෙයක් මිනිස්යන් විසින් කතා නොකළ යුතු දෙයක් විදිහට ප්‍රතික්ෂේප කරලා තියෙනවා.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 ඒ පත් වෙන හැම තැනකදීම මේ ಜಾතිය කියන එක, හටගන්ම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක මිනිස්යාගේ දැනගත්තට පස්සේ අනිකුත් ක්ෂීරපායි සත්තුන්ගේ ගොඩ වෙසෙන සත්වයන්ගේ උභේ ජීවයන්ගේ ජාලජ සත්වයන්ගේ ආදි වශයෙන් ඒ ඒ සත්තානං තම්මි තම්මි සත්තනිකායා ඒ ඒ සත්වයන්ගේ සහ සත්වනිකාය වශයෙන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දක්වලා තියෙන ඉතින් මේක සාරුවච්චන් වහන්සේගේ ඉගැන්වීම නැවත ප්‍රකාශ කිරීමක්. නමුත් අපිට මේ මේ අපි අඬ ඉස්සලා මෙන්න මේ කාරණා දෙක මතක් කරගනිමු. මොකද්ද යම් කිසි සතෙක් මෙලව ඉපදුනා නම් එයාට මැරෙන්න නැතුව බේරෙන්න බෑ. අමරණියත්වයට යන්න බෑ ඉපදිච්ච සතෙකුට. ඒක නිසා නත්ති ජාතානම් අමරණ අමරණම් කියලා කියනවා ඉපදිච්ච සතාට බෑ.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 ඒ නිසා මේ ಜಾතිය පිළිබඳ හැදෑරීමත් සම්මුති වශයෙන් ඇති වෙන ಜಾතිය අනුව විස්තර කරන මේ ත්‍රිපරිවට්ටයට දාලා ද්වාදශාකාරය මේ ටික ගියාත්මේ මේ ටික මේ ආත්මේ ඊගාවට ඊගාවාත්මේ තියෙන එක කියන එක අපිට අවබෝධ කරගන්න කිව්වට අවබෝධ කරගන්නම ආත්ම තුනක් යනවා. එතකොට තේරුම් ගන්නම අව නිවන් ලබන්න බෑ. නිවන් ලබන්නේ කියන්නේ අනිවාර්ය උප්පත්ති ඥානෙ පහළ වෙලා තියෙනවා සතිය පහළලා තියෙනෝනේ මරණෙදි පහළ දෙක වෙන්නේ නැහැ. ඒක නිසා <clears throat> මෑත කාලේ ඒ කාලේ තියෙන ඇති මෑත කාලේ සඳහන් කරලා තියෙනවා මේ හැම චිත්තක්ෂණයකම මේ උප්පත්තියත් මේ මරණයත් තියෙනවා.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 ඇතිව නැති වෙන බව විපරිණාමතා අනිච්චතා කියලා. ඒ වගේම ඒක දිහා බලා සිටීම සුවයලවන PhD එකක් හම්බ වෙන, තෑග්ගක් හම්බ වෙන, ඩිග්‍රී එකක් හම්බ වෙන, ඩිප්ලෝමා එකක් හම්බ වෙන වැඩක් නෙමෙයි. බලා සිටීමම දුකක්. ඒ තරම්ම ශීඝ්‍ර මේක වෙනස් වෙනවා.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 ගහකාරන් දිට්ටෝසි පුනගේහන් අකහසි. මම තෝ දැක්කා. ගහ ගේ හදන වඩුව මම තෝ දැක්කා. නැවත උඹ ආච්චිට ගෙවල් හදාපන්. මීට පස්සේ උඹට ගයක් හදන්න තියන්නේ පුනගේහන් අකසබ්බාතේ පාසු කහ බග්ගා. උඹේ සියලුම පරාල් ටික මම බින්දා. ගහකොඩ <coughs> ගහකොටන් විසංකිතා.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 බුදු ජානනාසේ දන්නවා මේක මිනිස්සෙින්ද මෙව්වාහන වෙනුවට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තියේදී කෙසේනම් මිනිස්සෙකුට කියන්නද උඹට ජාතිය දුකක්ද කියලා ඇහුවොත් එහෙම බම්බු ගහ ගන්නවා කියයි පැත්තකට මොන පිස්සුවක් කතා කරනද මේ ගෞතම සරුවචන් ආචාර්ය කණ්ඩ විලා හම්බෙලා හම්බෙලා නිකන් ඉන්න බරුවට මේ මිනිසුන්ට බණ කිය කිය ඇවිදිනවායි කියලා හරියට බණි. ජරා මරණ නැති කරන්න කිව්වට පස්සේ ඒක දෙයයන් ආචාර්ය බාර දීලා නේ තියෙන්නේ. මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් යවෝක. ඒක නෙමෙයි දීගේ සර්ව බලධාරී කියලා කියන්නේ උන්දට ඕන නම් උන් જાති ඇති කරන උන්දට ඕන නැති කරන තමුස යනවා යන්න කියයි. ඒක තමයි ඒකයි බුදුජානසී බුදු වුණාට පස්සේ කාටවත් බලනෝ කියන්නේ හිතුවේ. ඒක නම් හිතා ගන්න පුළුවන්. මොනම කෙනෙකුටවත් හේතු ගන්නන්න පුළුවන්ද? මේ ජාති ජරා මරණ දැනගන්න ඕනේ, ජාතිය දැනගන්න ඕනේ, ඒකට හේතුව දැනගන්න ඕනේ. ඕවා සාරිපුත්තු සාංශ ළඟ හිටපු ස්වාමීන් වහන්සේලාට කවුරු හරි කණ්ඩ පොණ්ඩ දීලා සිව්පසේ දීපු නිසා උන්වහන්සේලා එකක් පස්සේ එකක් අහගෙන හිටියට අපිට තියනවාද අපිට නැත්තම් හිතෙනවාද මේක ඇසිය යුතු ප්‍රශ්නයක් කියලා. මොකද අපිට අනන්ත ආර්ථික ප්‍රශ්න තියෙන ඕන්න ලංකාවේ ඡන්ද වෙන පැත්තකට ගිහිල්ලාලු. ඉතින් ඊට පස්සේ ඕවදීද මොන ಜಾති කතාවද මේ ඒව අනම්මනම් ಜಾතිනේ. මේ මේ වැදගත් දේවල් නේ තියෙන්නේ එළියේ. මේව කතා කරන්නේ කොහොමද? දැන් කවුරු හරි ලංකාවේ ඉන්න කෙනෙක් දන්නවා මෙහි ඉන්න පිස්සු ටිකක් ඇතුළ භාවනා කරනවා කියලා හොඳටම බණි. මීයකු ඡන්ද දෙන්නෙත් නැහැ. ඈ ඡන්ද ප්‍රතිඵල අහන්නෙත් නැහැ. මේ මේ මිනිසුන්ගේ පුරවැසි භාවය කැන්සල් කරන්න ඕනේ. ඒ තරම් දැවෙන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තියේදී අපි මේ ಜಾතිය කියන එකේ සම්මුතියත් අල්ලන්න බෑ. ඒක සරුවචාන්ස් කියෝ අනේක ಜಾති සංසාරයන් සඳහා විසං අනිබ්බිසම්.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 ඒක මූලික උපදේශ පන්තියේ තියෙන නිසා. යම් කිසි කෙනෙක් එහෙම වාඩි වුණාට පස්සේ එයාට ඉස්සල්ලාම භාවනාවේදී සංස්කාරවල තියෙන කාය වචී සංස්කාරات එක තමයි වැඩ කරන්න වෙන්නේ. මේ අපි මේ යන්න හදන්නේ සංස්කරණ සංස්කාර චේතනා කියන වචනේ අරගෙන ඉස්ලාමයාට සිද්ධ වෙන්නේ කාය වචී සංස්කාර පිළිබඳ කටයුතු කරන්න. වචී ద్వාරය කියලා කියන්නේ අපි වචී දුස්චරිත කියලා කියන්නේ බොරුව කේලම හිසචන පරිසවචනේ කියනවා ඒක තියෙන තාක්කල් මේක කොහොමද කරන්නත කරන්න බෑ නිසා අදිෂ්ඨාන කරගන්න හික්මෙන්ඩ සීලාචාර වෙන්න සීතල වෙන්න වචන කතා නොකර ඉන්න වචන කතා කරන්නේ නැති වුණාට විපාරේ නැති වුණාට මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවානේ ඒක නිසා මේ විතක්කයේ තියෙනවා මේ සංස්කාරات එක්ක පොඩි සම්බන්ධතාවයක් එහෙම නැත්නම් මේ විතක්ක චෛසිකයයි මානසිකාර චෛසිකයයි මේ සංස්කාර චෛසිකයයි තුනෙන්ම කෙරෙන්නේ බොහෝ දේවල් ඇති විට එකකට හිත යොමු කරවීම කරන වැඩයි.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 ඒක අපි කමඨහන් ගන්න කමඨහනක් ගන්නවා කියන්නේ ඒකයි. ඒකට ඉස්තර කාලේ ওই විසුද්ධි මාර්ග වගේ පොත්වල පිටු 3 4ක් තියෙනවා. කමඨහනක් ලබා ගන්න කර්මස්ථානාචාර්යවල ගාවට යා යුතු හැටි, ඇඳගෙන යන්න ඕන දේවල්, පිළිපැදිය යුතු හැටි කර්මස්ථානාචරගේ හිත නරක කරගන්න නැතුව Tamanට අවධානය ගන්න හැටි අරගත්තට පස්සේ දරදී ඇදලා උදව් කරන හැටි විශාල විස්තරයක් තියෙනවා.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 ඒක නිසා මේ චේතනාව ක්‍රියාවත් කිරීමේ මානසිකාරයක් වාසයෙන් කියනවායි නම කියලා කතා කරන්නේ. ආස්වාසය එනකොට ආස්වාසය කියලා කියන්නේ. ප්‍රසවාසය එනකොට ප්‍රසවාසය කියලා කියන්නේ. ඒ නිසා හරියන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ විතක්ක ਵਿਚාර දෙක හරි හැටියට යෙදවීමෙන් විතක්කේ හරියට යෙදවීමෙන් කණා බල්ලන් ගහන්න නැතුව හරියට එල්ලෙට ගහන්න පුළුවන් ගතියක් පඳුරට විදින්න නැතුව හාවට විදින්න පුළුවන් ගතියක් විතක්කේ තියෙනවා ඒක බොහෝ කොට පුහුණු කිරීමෙන් කරන්න ඕන. හරියට ඒ කියන්නේ දුනු ආයේ එල්ලෙට විඳින්න පුරුදු කරනවා වගේ. ඉස්සල දුන්න පුරුදු වෙන්න ඕනේ දුන්න තිය අමුණන්න පුරුදු වෙන්න ඕනේ බලකවන්න පුරුදු වෙන්න ඕනේ දුන්න ඊතලේ යන්න පුරුදු වෙන ඊට පස්සේ තමයි එල්ලෙට ගිහිල්ලා හරියට එල්ලේ වදින්. ඒ ටික ඔක්කොම අපි විතක්කේට දානවා.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 ඉතින් එහෙම ඉන්න වෙලාවේදී මේ විතක්කේ ගැන කතා කරන්නයි මම මේ වචන දෙක කියන්නේ. එහෙම ඉන්න වෙලාවේ සමාලහට ආනපාන කිට්ටු කරගන්න බෑ. ඔන්න වේදනාව විතරක් එනවායි කියලා හිතමු. නැත්තම් ශබ්ද විතරක් මේනවා. නැත්තම් හිතවිලි විතරක් එනවා. ඒ වෙලාවේ තේරුම් ගන්න දැන් තමන්ගේ මූල කර්මස්ථානෙ කිට්ටු කරන්න බෑ. තමන්ගේ ඕනකමකුත් නැහැ නමුත් හිතවිලි එනවායි කියලා. ඉතින් ඒ වෙලාවට කියනවා එහෙමනම් මේ විදියදී தත්ත්ව කරන්න දෙයක් නැත්තම් දැන් මම ඉන්නේ හිතවිල්ලේ බව තේරුම් ගන්න එකත් ලොකු දෙයක්. ඒක හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න. ඒකත් විතක්කේ තමයි. ඒ හිතවිලි මෙනෙහි කරන්න තියෙන්නේ ඒක දිනු පවුණු කරන්න නෙමෙයි.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 ඒක හරියට කෙහෙල් ගෙඩියක් ඉදෙනකොට කණ්ඩ ඕනේ නම් පොත්තෙන් ගලවන්න ඕනේ. ඉදෙන් ඉතලා පොත්තෙන් ගලවන්න බෑ. ඉදුණට පස්සේ පොත්තත් එක්ක කෑවොත් කෙසෙල් රස නැහැ. පොත්තේ රසත් එක්ක තීත්ත වෙනවා. ඒ නිසා ඒලා පොත්ත ගලවලා කනවා. අන්නේ පොත්ත ගලවන්න පුළුවන් වෙලාව මෙතනයි කියලා කියලා දෙන්න ඉතාමත්ම අමාරුයි. කෙසේ නමුත් මේකට කියනවා මේ වචී සංස්කාර හැලෙන වෙලාව කියලා. විතක්ක ਵਿਚාර දෙකට අපේ සාසනය කියන්නේ වචී සංස්කාර කිය. වචී දුස්චරිත ඉවර කරනවා. ඉස්සෙල්ලා ඊට පස්සේ දැන් වචී සංස්කාර හැලෙනකොට යාට අරමුණ එනකොටම කොච්චර දියුණුද කියනවනේ ඉඳගත්ත ගමන් වගේ පේනත් පටන් ගන්නවා.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 ඒ කියන්නේ අනවශ්‍ය වෙලාවක විතක් ਵਿਚාර කරනවා වෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට විතක් ਵਿਚාර නොකරනවා වෙන්න පුළුවන්. ඒක ගොඩක් කල් යනකම් දියුණු කරන්න ඕනේ. මේ විදියට ගිහිල්ලා කයි වෙලාවක හරි යෝගාවචර දැන්නොත් දැන්නම් මට අරමුණ පේනවා. ඒ අරමුණ හරි මෙනෙහි කරන්න ඕනේ. හැබැයි ඒක ලස්සනට පේනවා. ඉඳ ගත්ත ගමන් නම් ආස්වාද ප්‍රසාද දෙක වෙන් කරන්න පුළුවන්. ඒක එක හුස්මෙන් දෙකෙන්, තප්පරෙන් දෙකෙන් ඔන්න ආස්වාද ප්‍රසාද දෙකම කියන්නේ කම්පන චංචල වගේක් විතරයි. ඒකේ මේ අරක ඉවරලා මෙතෙන්ට යන දේශ සීමාවක් නැහැ. ආස්වාසෙන් ප්‍රසාසෙ මාරු වෙන තැන බැලුවත් නම් කරගන්න බැරි තත්යක් එනවා.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 දැන් කම්පන චංචල වලට මුහුණ දීගෙන යෝගාවචරය ඉන්නවා. මෙනේ කරන්න බෑ. අන්න මේක දකින්නකොට ඒකට කියනවා සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති අර සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා බලගෙන ගියේ එක්කනට පේනවා දැන් බයිසිකලයක් පදිනවා ඒ කකුල් දෙකම බර දානවා නැත්තම් වතුර යට ඉඳගෙන ඇවිදිනකොට මුළු කකුලේ ක්‍රියාවලියම පේනවා.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 ආහනේ බලාන ඉන්නකොට අවුල් නොකරගත්තොත් අනවශ්‍ය සැක නූපදව ගත්තොත් අනවශ්‍ය හයියෙන් හුස්ම ගන්න නොගියොත් මේක තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ තැම්පත් වීමට කියනවා කාය සංස්කාර ආස්වාස් ප්‍රසවාස දෙකේ සංසිතීම කියලා. මේ කාය සංස්කාර සංසිඳනකොට තමයි යෝගාවචරයට දැනෙන්න පටන් ගන්න. අර වචී සංස්කාර සංසිඳන වෙලාවේදී හුඟක් බහුසුත වෙන්න ඕන එක දැනගන්න.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 හුස්ම සංසිඳවන්න ගිය ගමන් ඇවිසෙනවා. මේ පෑදීදී බොරුදී කරගන්න. ඒ නිසා තමයි තේරෙන්න ඕනේ කයේ සහයෝගයේ හිතේ සහයෝගයේ ආස්වාස් ප්‍රසාර සහයෝගය අනු ඔක්කොම නිදා ගන්න බබෙක් වගේ සංසිඳෙනවා. මේක දැනෙනවා. මේක හොන්දටම දැනෙනවා. ආ මේක දැනුණාට පස්සේ යෝගාවචරය දන්නවනම් දැන් උන ಜಾතිය අවබෝධ කිරීම පිළිබඳව මේ වෙනකොටමත් මම දැන හෝ නොදැන වචී සංස්කාර සංසිඳිලා මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ.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 දැනුම පාවිච්චි කරලා ඇඟට නොදැනෙන්න මේ පෘථිවියෙන් ඈතට ගිහිල්ලා ඒක මගේ ගේ බවටපත් කර ගන්නවා ඒක මගේ ප්‍රകൃතිය බාටපත් කරගන්නවා. ඒක මගේ අම්මගේ ඔඩොක්කට ගියා වගේපත් කරගත්තොත් ඒ දක්ෂකමට කියනවා ප්‍රීතිය සහ සුඛය කියලා. තාම තක්කු මොක්කු නම් හීන් දාඩිය දානවා නම් මේක මේ විටපොට ගියා තනි වුණා අසරණ වුණා දිසා මාරු වුණා වයර් මාරු වුණා වගේ දඟලනවා නම් අතන ප්‍රීති සුඛ එන්නේ නැහැ.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 මේකටත් කරන්න තියෙන යමක් නොකර සිටීම එක පාඩමයි. සංස්කාර මොකක් ආවත් උඩගිඩි දෙන්න යන්න එපා. වචන කතා කරන්න යන්න එපා. අභිරමණය කරන්න එපා. මේක මගේ ඥාන රින් ගන්න යන්න එපා. මේක උඹ උඹ නෙමෙයි කොයි එකා මෙතෙන් આવත් ඕක සිද්ධ වෙන්නේ උඹට විතරක් හම්බෙච්ච විශේෂ ගන්නේ ආපු එක ලොකු දෙයක් තමයි.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 කය වචන හිත වශයෙන් ක්‍රියා කළා. අභිප්‍රමෝදේ ඉන්නේ කය වචන හිත අකිරියට ගියාම. කෙලෙස් උපදින තාක් උපදින්නේ ක්‍රියාවෙන්. කුසලයේ උපදින්නේ අකිරියෙන්. දැන් මේ මම ඉන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන එක එක්ක එන යන එහෙම ඒක පිළිබඳ යම් පරිචයක් ඇති අවස්ථාවක ඒ නිසා මට මෙතනදී තව දුරටත් මේ පෑදිතියට බොරදියේක් නොකරගන්න මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැති වෙන්න ඒ යෝගාවචරය අර සබ්බ පාපස්සකරණම් කියන කියලු පවින් වැළකීම. එතෙන්දි කියත හැකි තියලු සංස්කාරයන්ගෙන් වෙන්වීම තමන්ගේ තේමා ගීතේ බවට පත් කරගත්තොත් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සබ්බයි සබ්බ ලෝකේ අනබිරත සංඥාව පුරුදු කරලා තියෙනවා. ඒක ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ කතමාචාරාවුසෝ කතමාච බික්කවේ සබ්බ සංඛා සබ්බ ලෝකේ අනබිරත සංඥා. යේ ලෝකේ උපය උපාදාන අදිඨානා බිනිවේසානුතයා තේ පජහන්තෝ න විරමති න උපාදීයන්තෝ අයං උච්චති බික්කවේ සබ්බ ලෝකේ අනබිරත සංඥා. මොනම දෙයක්වත් මේකේ නම් වශයෙන් කියන උපේ කියන්නේ මේ පේන දේවල් වලට ඒ වෙලාවේ රූප වගේ හොල්මන් තියෙනවා. එතන සද්ද වගේ හොල්මන් තියෙනවා. මේකට ලං වෙන්නත් එපා. මේ අල්ල බදා ගන්නත් එපා. මේක රූපයක්, මේක සද්දයක් ගන්න ඕ මොනක්වත් උඹට ඕනේ නැහැ. අදිඨහන අනේ මට අරක වේවා මේක වේවා කියලා අපේ අදිෂ්ඨාන ශක්තිය අපිට මුලදී උදව් වුණානේ ආනාපාන හිත දාන්න. දැන් අද ඒ මුල් වෙච්ච අදිෂ්ඨානේ විඥාණයට පදනමක් වෙන්න ඉඩ තියෙනවා. මේ தත්ත්වය අදිෂ්ඨාන කරුවා කියලා වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ.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 ඒ නිසා උපය උපාදාන අදිඨාන අබිනිවේෂානුසය තේ පජහන්තෝ විරමතින උපාදාන මේ කිසි දෙයකට අනුග්‍රහ කරන්න එපා දැන් මේ වැඩමුළුවේ ගිය පාර තිබුණේ බ්‍රිස්බේන් එකේ තියෙන කිත් කිව්වා මෙහෙම නිකන් ඉන්නකොට සෝන්ස අපරාධනේ බුද්ධානුසුති ටිකක් කරපුවා මොකද වෙන්නේ එහෙම නැත්නම් අනිච්චන් දුක්ඛං අනත්තම් මෙනේ කරන එක හොඳ නැද්ද අසුබ භාවනා මට හොඳල පුරුදුයි මේ වෙලාව කරාබොත් හොඳ නැද්ද කියලා ඉතින් ඒ වෙනකොට ඉතින් කොහොම උත්තර දෙන්නද කියලා හිතෙනවා තමන්ලාට මෙතෙන් දෙන්න ඉස්සල්ලා වෙන්න පුළුවන් මෙතෙන් ආවට පස්සේ මේ විඥානයගේ කපටිකමේ කඩප්පුලිකමේ නොකෑමනාගතුවේ දහබඳුරක් පට්ටබඳුරගතුවේ කිසිම අඩුවක් වෙලා නැහැ.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 මහායාන බුද්ධහම කියනකොට කියනවා මේ පාපතරයා තමන්ගේ දරුවෙක් වගේ නෑයෙක් වගේ සලකැව්වොත් හොරෙකුට තමන්ගේ දරුවෙක් විදියට සලකන්න පටන් ගත්තොත් ඒ සලකන මනුස්සයාට කුමන විදිය ප්‍රතිචාරයක් නරක ඵලයක් ලැබෙයිද අන්න වගේ තමයි මේ වෙලාවේ හිතට එන උපය උපාදාන චේතන අදිඨාන අබිනිවේෂ විඥානීය විශ්ින් සංස්කාර අවශ්‍යගෙන තමන්ට පදනව සකස් කර ගන්න කරන දෙයක් බව දැනගෙන මේ විඥානයේ මායාකාරී ස්වરૂපය දැනගෙන මේවා දැක්කට නොදැක්කා වගේ තමන්ට යම්ම්ටි කරන්ට හිත ආවට කොන්ද බයිනති කෙනෙක් වගේ මල කෙනෙක් වගේ පේනවා ඒ අර පරණ පුරුදු අනුසය ධර්ම වල හැටියට උසි ගැනීම වගේක් වෙනවා ඉන්න දෙන්නේ නැති ගතියක් එනවා.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 සාක්ෂි දීපු ගමන් එතන විඥානයේ පදනමක් ඇති වෙලා නාම රූප හට ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අහසේ ගොඩාක් තෙතබර වලාකුළු එහාට මෙහාට යනකොට ඒ ආකාශයේ විශාල ධනාරෝපණ රාශියක් හට ගන්නවා. හටගත්තාම ඒකෙන් පොළවට යම් විදිහක ආකර්ෂණයක් ඇති කරනවා පොළොව කියලා කියන්නේ ඍණ ආලෝපන සාගරයක්.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 මම මේගොල්ලොත් එක්ක ඉන්නවනම් තමයි මේගොල්ලෝ ගන්න හැම තීන්දුවක්ම ව්‍යාකරණ හදා හදා විවත් හදා හදා ඕ නෑ කිය කිය රණ්ඩු කරන්න ඕනේ. මේ වරුවේ හීයට ගියේ කාට මොකටද ඉංගම් බැලිල්ලක් ඌ හීවර කරලා ආස්තුව ගත්තා යන්නේ කනේ තියෙන්නේ ඌට වැඩ නැහැ නේ මේ ඉංගම් බැලිල්ලක් අපි මේ වරුවේ හියට ඇවිල්ලා මේක ඉංගම් බලන්න හදනවා.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 ඊට පස්සේ වචනය පිළිබඳව নানা ප්‍රකාර රෙටොරික් පරීක්ෂණ තියතිය අවශ්‍යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොන කරන්නද මේකට? බුදුරජාණන් වහන්සේ කියන ඇත්තටම සත්‍ය විසනුට කතා කරන්න බෑ. මනුස්සයෙකුට විතරයි කතා කරන්න පුළුවන්. නමුත් මනුස්සර කතා නොකර ඉඳීමේ හැකියාවක් තියෙනවා කියන එක බුදුහාමුදුර අපට දෙන වරේ. මිනිස්සු කතා කරනවා කතා නොකර ඉන්න පුළුවන්. මනුස්සයර පුළුවන් මේ ඇඟ පුදුම විදියට හසුරවන්න ඕනම විදියට හසුරවන්න පුළුවන්. නමුත් නොහසුරවා සිටීමේ හැකියාව උඹෙන් අයින් කරන්න ඔබ කාටවත් බෑ. ඒක නිසා ඔබට පුළුවන් නම් කයේ නටිල් නටන මිනිස්සු අතරේ කය එක විදියට තැන්පත් කරන්න බලපං. නානාකාරයෙන් කතා කරන මිනිස්සු අතරේ වචනේ පොඩ සංසිඳවන්න බලපන්. මේ විවිධ නිර්මාණ කර්මෙන් විවිධ නිෂ්පාදන කර්මෙන් ඉදිරියට යන ලෝකයේ ඔබ මැට්ටික් වගේ සිරිබිරිස් වගේ සිටිසන් ජෝන් වගේ හිටපන් නිකමෙක් වගේ මුක්කාටත් අල්ලන්නේ මං කියන්නේ මුළු ජීවිතේටම මේක කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේත් නැහැ කියනවා මේකට හැකියාවක් තියෙනවා කළ හැකි අන්න ඒකට කියනවා ඒ විදිහට මේ සංස්කාරයන්ගේ චේතනා නොකර ප්‍රකල්පනා නොතර අනුසයට ඉඩ නොදී ඉන්න එක කියනවා සීලයේ එහෙම නැත්නම් බයලජ්ජාවේ ඉන්ද්‍රිය සංවරයේ අන්තිම තැන.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 එයාර එක පාරට මේක ඉඳලා අරකට යනකොට ඊට පස්සේ යාට පේනවා මේකේ ඇහුණට කෙලස් නෑ. පෙනුණට කෙලස් නෑ. ගන්ධ රස පහසට කෙලස් නෑ. ඒ නිසා නේව සංඥා නාසඤ්ඤායතනේ කියන මේ අතම අරූප ධානය මම දන්නවා. ඒකේ තියෙන ඒවා තියෙනවා. තිබුණාට මේවා මම අභිරමණය කරන්නෙත් නෑ.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 විනේ අටුවා පටන් ගන්න එතනින්. ඉතින් අටුවාචාර්යන් වහන්සේ අහනවා ඇයි මේ ආනන්ද හාමුදුරුවෝ වේරංජාවේ හිටියා නලේරු පුචිමන්ද මූලේ හිටියා කියලා මේ මෙච්චර විස්තර ඇඩ්‍රස් එකක් දෙන්නේ මොකටද කියලා. මේ වේරංජාවේ හිටියා කිව්වනම් ඇතිනේ. නෑ වේරංජාව කියන්නේ ගම. වේරංජ බ්‍රාහ්මණයාගේ ගම. නලිරු පුචි මන්ද මූලයේ කියලා කියන්නේ ගොරක ගහක් තිබිලා තියෙනවා නලිරු කෙන යක්ෂයා ආරූඪ වෙලා හිටියේ බුදුහාමුදුරුවෝ ඒක තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අටුවචාන් වහන්සේ කියනවා මේ ගමට යන්නේ පාත්‍රේ පුරව ගන්න මහා කරුණාවෙන්. ගමේ ඉඳලා ආපහු කැලේට එන්නේ ප්‍රඥාව වඩන්ඩ දෙවියන් පිළිබඳව අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉෂ්ට කරලා දෙන්න තමන්ගේ ප්‍රඥාවෙන්. ඒ නිසා මේ ජීවිතයේ කරුණාවෙන් ගමට යන්න ඕනේ. බත් ටිකක් අරගෙන ගියා සූපත්ත්වය කියලා මිනිසුන්ට ආශිර්වාද කරන්නත් ඕනේ. හැබැයි ඒක බඩ පිරෙන මට්ටමට ආවට පස්සේ මම ආයෙ කැලේට යන්න ඕනේ. මේ ගමේ ඉන්න මිනිසුන් නම් හරිය කැමති සාන්තේ හැන්දෑවෙත් ඇවිල්ලා පිටි ටිකක් කියලා ගියා නම් තුන් යන රාත්‍රියේ පිටි ටිකක් කියනවනම් හරියට ආරාධනා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. කරුණා වැඩි වෙච්ච ගමන් නෑ අය වෙනුවට අනේ සමා වෙන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේලා මට බණීද බන්ත මෙවුවා කියලා. මේ මේ අටුවාචාරින් වහන්සේ කියලා තියෙනවා. ඒක සංයුත් අටුවාවෙත් ලියලා තියෙනවා. කරුණාව තියෙන්න ඕනේ. මොකද අපිට යැපෙන්න බත් නැහැ. ලුණුව ටික නැහැ.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 අවශ්‍ය වුණොත් රැමත් දහන දෙවියෝ ආවොත් ඒ ප්‍රශ්නයක් විසඳනවා. මේ බැලන්ස් එක බුදුරජාණන්සි බුදුනාට පස්සේ දක්ලා තියෙනවා. මහා කරුණා මහා ප්‍රඥා දෙක සමවර කරලා තියෙනවා. හැම කෙනෙකුටම සිද්ධ වෙනවා අපේ බඩට බඩ විහිද රකින්න කැම අවශ්‍යයි. ඒකට අපිට සමාජය හා සම්බන්ධ වෙන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් මේ බඩ විහිද රකින්න කියලා මේ මුළු ඇඟටත් වැඩිය ලොකු කැම ගුලියක් හොයන්න දඟලන්න තරම් ගත්තොත්. බඩ විහිද කියලා කියන්නේ තුන් වේලම එකතු කරපුවාම අපේ අම්මා කියලා තියෙන ඔලු ගෙඩිය තරම් ප්‍රමාණයක බත් ගුලියක් උඹ වලදන්නේ.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 බුද්ධෝත්පාද කාලේ නේද කවදාකවත් කරන්න බෑ. ක්ෂණ සම්පත්තිය නේද කොහොමඩක්වත් කරන්න බෑ. ධර්ම ශ්‍රවණය නේද කොහොමඩත් කරන්න බෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රයද කොහොමඩත් කරන්න බෑ. ඒ ඔක්කොම දිනුවත් කරන්න බැරි වෙන්නේ ඉඳ තියෙනවා. බුදුවත් බුදුහමසොත් ඉපදිලා manussාත්ම භාවයත් ලැබිලා බණත් අහලා පැවිදිත් වෙලා කර්ණාන මිත්‍රොත් ලැබිලා බැරි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ ප්‍රයත්නයේට වඳින්න වටිනවා. ඒ ඔක්කොම අසාර්ථක වුණොත් ප්‍රයත්නෙට වඳිට වඩා මොකද බුදුරජාණන් වහන්සේ අපි ගෙනියන්නේ තමන්ට තමන් හිතසුව තියෙන මිනිසෙව කද්දාකවත් හිතලා බලන්න පුළුවන් බැරි දැනකට. ගෙනියන්නේ නිකන් සාමාන්‍ය ගොඩේ වැඩ ටිකක් කර කර. ඕව මොකක්වත් දැනගන්න ඕනේ නෑ හුස්ම ගැන විතරක් බලපන්.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 අපිට දෙන උල්පන්දන් දීම්. ඒ උල්පන්දන් අනුව වැඩ කිරීම දක්ෂකමක් කියලා සලකගෙන තමයි අපි මෙතෙක් කල මෙතන ජීවිතේ ගොඩ ගහගෙන ආවේ. දැන් අපි පේන්න පටන් අර ගන්නවා. ඒක එනකොට ಜಾති හටගන්නේ මෙතනයි. එහෙම නැතු මේ අම්මා බබා බිහි කරන වෙලාවවත් යුක්තානුව සංසේචනය වෙන වෙලාවවත් නෙමෙයි.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 හොඳයි අපි එහෙනම් මෙතනින් ධර්ම දේශනාව සැසිවාරය સમાપ્ત කරනවා. පුරුදු පරිදි දවසේ වැඩ කටයුතු නිමා වෙන වෙලාවයි අපි පින් පැමිණීමේ කටයුතු කරමු සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි